හොඳයි එහෙනම් අද දවසෙත් අපි වටිනා දහම් කරුණු කතා කළා. අද අපි කතා කළේ ද්වේෂය පිළිබඳව. එතකොට මේ ද්වේෂය හා බැඳුණු අනෙකුත් මනෝභාවයන් ඒවා ප්‍රායෝගිකව ජීවිතේ අපි හඳුනා ගන්න ආකාරය වඳුරු කරන විදිහ ඒ හැමදෙනාම හැමෝටම ප්‍රායෝගික දහම් කරුණු අද දවසේ ප්‍රශ්න හැටියට මතු කළා. ඒ ඇසූ අයට පමණක් නෙමේ අසා සිටින අයටත් පසුව අසන අයටත් ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් විශේෂයෙන් පින්නතුන්ටත් සතුටු වෙන්න පුළුවන් බොහෝ දෙනා අපි සමග කතා කරනකොට කියන දෙයක් තමයි මේ ධර්ම දේශනාව වගේම සාකච්ඡාවත් එයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. Tamanට අහන්න ඕන ප්‍රශ්න අනිත් අය විසින් අහනවා. එතකොට ඒවා අපට ගොඩක් උපයෝගී වෙනවා. ඒ වගේම ඒවා පැහැදිලි කරන ආකාරය ඒගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා මුගක් දෙනෙක් මේ ධර්ම සාකච්ඡා කොටසත් අහනවා ගෞරවයෙන් ඕනකමින්. ඒ නිසා ඉතින් ගොඩාක් වටිනවා අර අනවශ්‍ය විදිහට නිකන් න්‍යායාත්මක දේවල් එක්කම අපිට විෂය වෙන්නේ නැති දේවල් එක්කලා පැටලෙන්නේ නැතිව අපි කාටත් ප්‍රායෝගිකව දැනෙන අපි වෙනස් කරගත යුතු තැන් අවශ්‍ය තැන් මේ විදිහට ප්‍රශ්න කරමින් කතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා Tamanට වගේම අනිත් අයට. ඉතින් අද දවසෙත් මේ විදිහට ප්‍රායෝගිකව වැදගත් වෙන බොහෝ දහම් පැන මතු කරමින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු හැම දෙනාටමත් ශ්‍රවණය කළ සියලු දෙනාටම මේ ජනිත කරගත් කුසලය ප්‍රඥාව දියුණු කරගෙන ක්ලේශ ප්‍රහාණය කිරීම සඳහා හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනකටම තෙරුවන් සරණයි සියලු දෙනාගේ හිතසුව පිණිසත් අපගේ ප්‍රඥාව දිනු කිරීම පිණිසත් පුරා පැය දෙකකටත් අධික කාලයක් ධර්මයේ දේශනා කරමින් සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයීම ඔබ වහන්සේ මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි